දැයි අවරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අදත් අපි බෝධිඥාන මොනස්ත්‍රිගේ කරන වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාවට නැත්නම් දේශනාවලිය දෙවෙනි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන ශිරුම දෙනායි සඳහා tempත් වෙමු සාදුකාරයක් පාත්තුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු අජ්ජත්තං ඒව සති සුපත්ථිතා හෝති ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායේ විරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සති සුපත්ථිත සුත්ත කියන එක තමයි මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියන පොතේ සඳහන් වෙච්ච සූත්‍රය අනුව තමයි අපි වැඩමුළුවට මාතෘකාව සපයාගත්තේ අපේ ඒකේ සඳහන් වෙනවා කරුණු පහක්. ඒකයි මේ පංචක නිපාතේ කියන පොතේ මේක අසුර කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි කාරණාවට අපි මේ වෙලාව ගත්තා. ඉද බික්ක වේබික්කෝ අජ්ජත්නම් ඒව සති සුපත්තිකා හෝති. මේ ශාසනයේ භික්ෂුව මහණෙනි තමන්ගේ ආධ්‍යාත්මික කයෙහි නැත්නම් මේ තමන්ට වැටහෙන කයෙහි නැත්නම් රූපෙහි කියලා ගන්න පුළුවන්. සති සුපතිතා සුපතිත්ථිතා හෝති. එයා හුන්නටම සතිය පිහිටුවා ගන්න නැත්නම් සතිය ප ဋ ාණය කරගන්නවා සතිපට්ඨානේ වඩනවා. එහෙම වෙනවනම් එයා ඒ භික්ෂුව බුදුජානනාථගේ මිම්මට අනුව මේ ජීවිතයේදීම දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා කියලා මේ ඵල දෙකේ එකක් ලබනද පහෙන් එකක් සුදුසුකම් ලබනවා. මේ කරුණු පහම සම්පූර්ණ නම් දින්නම් ඵලානම් අඤ්‍යතරං පාටිකංකං අඤ්‍යතරං පටම් පලම් පාටිකංකං මේ ඵල දෙකෙන් එකක් ඒ කෙනාට බලාපොරොත්තු වෙන්න පුළුවන් එයා සුදුස්සෙක් වෙනවා චිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂී අනාගාමිතා මේ ජීවිතයේම අඤ්ඤ භාවය ප්‍රකාශ කරන්න පුළුවන් නැත්නම් අධ්‍යාත් භාවය ප්‍රකාශ කරන්න පුළුවන් යම් හේකින් ශේෂව පවතිච්ච උපදී තියෙනවා නම් උපදී උපාදිශේෂ එතකොට අනාගාමී වෙන්න පුළුවන්. ඒ පළවෙනි එක තමයි තමන්ගේ ආධ්‍යාත්මිකකයි මේ රූපකයි මේකට ඕලාරික අත්පතිලාභය කියලා කියනවා. එහෙම නැත්නම් <clears throat> ආමිෂයෙන් හැටිච්ච කබලින්කාර ආහාර ගන්න කය කියලා කියනවා. ඉතින් මේක පිළිබඳව තමෙහි සතිය හොඳට පිළිట్లా තියෙනවනම් එයා මේ පහෙන් පළවෙනි එකට සුදුසු වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ වගේ වැඩමුළුවක ඒක තමයි ඉස්සරහින් තියාගන්නේ. අපි මේකට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පදමාලාව අනුව කියන්නේ කායේ කායානුපස්සී විහෙරති කිය. ආනාපාන සති සූත්‍රයේ පළවෙනියෙන්ම දක්වන චතුෂ්කය මේ කයේ කය අනුව ජීවත් වෙන ක්‍රමයට. මෙතනදී බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන් මේ සති සුපතිත්ථිත සූත්‍රයේ අජ්ජත්තං ඒව සුපතිත්ථිතාව සති සුපතිත්ථිතාව හෝති කියලා කියනවා. සාමාන්‍ය සතිවට්ඨාන සූත්‍රයේ නම් අජ්ජත්තකයි සතිය පිළිටුවාට පස්සේ ඉතින් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ විරති කියලා තවත් පැත්තක තියෙන දොරක් ජනේලයක් විවෘත කරනවා. මේකෙදි අජ්ජත් කය කියන එකට අඩු කරලා තියෙනවා. ඒක අපි මේ සූත්‍රයේ පෙළගැස්ම අනුව මේ දේශනා විලාසය අනුව අපි ඒක මුලින්ම තේරුම් කරගන්න ඕනේ. ඒ නිසා කයක් ඇති ඕනම කෙනෙකුට මේ උපදේශමාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒක සඳහා පෙළඹිච්ච එළඹිච්ච පිරිසක්. මේ වගේ ඉන්න එක මහ විශාල සතුටක්. ඒ වගේම ඉදිරි ගමනක් සාසනික වශයෙන් සහ අපේ අපගේ පුද්ගලික ජීවිතයේ වශයෙන්. ඉතින් එහෙම කරනකොට අපි අර ඊයේ දිනු කරගත්ත විවරණය කරගත්ත විකාශය කරගත්ත ක්‍රමයේ හැටියට මේ අජ්ජත් කය නිරූපණය කරන්න නැත්නම් නියෝජනය කරන්න විවිධ ක්‍රම තියෙනවා. අපි ගත්තේ නිකන් නිදර්ශනයක් විදිහට වායෝ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව. ඒක තමයි අපි මේ ආනාපානය කියන භාවනාවේදී සතිය පිහිටීමේදී ඉස්සරහට ගන්න. ඉතින් එහෙම කරනකොට ඒ අධ්‍යාත්මකයි ඒ ආනාපාන සතිය වඩනකොට නැත්නම් ආනාපාන විශේෂ සතිය වඩනකොට රූප ධර්මයක් වශයෙන් ආනාපානිය වායු පොට්ටබ ධාතු අරගෙන සතිය වඩනකොට අපිට එහි දැස ගැනීමක් වුණාද එහෙම නැත්නම් කිමිදීමක් වුණාද එහෙම නැත්නම් ඒකේ ටච් එක ආවද කියලා දැනගන්නේ අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ සතහනවත් අඩු ආන දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයේ පිට ලෝකයේ තියෙන දේවල් වලින් ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන් කර ගැනීමේ හැකියාව අපිට තියනවාද කියලා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ පඨවි ආපෝ තේජෝ කියන ධාතු වලින් හිත වෙන් කරලා වායෝ ධාතුවට හිත ගියා කියන එකට දල වශයෙන් අපිට ලකුණු ලැබෙනවා. ඉතින් ඒක ගිය බව දැනගන්න අපි ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා හොඳට කය පట్టල කරගෙන සමමිතික සමතුලිත කරගෙන ඇද්දගෙන් එන අරමුණු පුළුවන් තරම් කපා හැරලා කනත් ශබ්ද අදුම තැනකට ගිහිල්ලා හික්මවාගෙන නාසයෙන් දිවෙන් එන අරමුණු ගැන කලබල නොවෙන මධ්‍ය මේ ඒ කියන්නේ වාතය නාසයෙන් ගන්න වාතය ස්වභාවික වාතයක් වෙන්න ඕනේ ඒක මේ විවිධ ගන්ධ සුවඳින් තොර ඊගාට රසය දිව අපි මේ වෙලාවේ ක්‍රියාවත් කරන්නේ නැහැ දෙවිතියකට එකක් ආහාර ගැනීමෙන් සහ දෙක කතා කිරීමෙන්. එතකොට තමයි අපිට මේ කය කියන එකයි ආස්වාස් ප්‍රස්වාස කයයි කියන දෙක සමපාත වෙනවා කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙලාවට තමයි ප්‍රවිෂ්ඨය වෙන්නේ. ඒක නැත්නම් ඒ දැනට වායෝ පොට්ටබ්බ ධාතුවට ඇතුල් වීම සිද්ධ වෙන්නේ. නමුත් පටන් අර ගන්නකොටම ඒ ආස්වාද ප්‍රසආස මුළුල්ලම කය මුළුල්ලම අපිට දැක් ගන්න හම්බ වෙන්නේ අපි දැනගන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා මේ හුස්ම පළු දෙකට කඩනවා. හරියට පොල් ගෙඩියක් දෙකට බින්දා වගේ. මේක ඇස් පැත්ත මේක උල් පැත්ත. ඒක ඉතින් අත ගාලා වුණත් කියන්න පුළුවන් බලලත් කියන්න පුළුවන්. ඒ සමේ ආස්වාසයේ ප්‍රසආසයේ හුස්ම ආස්වාද ප්‍රසආසයෙන් දෙකට ගන්න. දෙකට කඩලා බලනවා මේ දෙකේ ආකාර දෙක සටහන් දෙක අපිට දැනගන්න පුළුවන්. ඒකකොට අර වායෝ පොට්ටබ්බ ධාතුව ඇතුළත බිඳ බැලීමක්, පතුරු ගහලා බැලීමක්, විසිතුරු කර බැලීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අර කියන වාතාවරණය ලැබිච්චාම ලැබෙන්න හොඳම අනුග්‍රහය තමයි ඒ දෙන්නේ අපි. අනිච්ච වංගින තොරතුරු නතර කරලා හුස්මට මේ දාලා ඒක දෙකට පල්ලා බලන්න පුළුවන්. ඒක ලොකු දෙයක් තමයි. නමුත් ඒ පිළිබඳව දැනීමක් යෝගාවචරයට තියෙන්න ඕනේ. යම් හේකින් දැනගත්තා නම් මම දැන් සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා සතියින්තෝ ආශ්වාස කරනවා. එතකොට ඊයේ කියන්න උත්සාහ කරව විදිහට අපිට අන්වේ ඥාණයෙන් තේරෙන එක ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඊට පස්සේ ප්‍රස්වාස කරනකොට ඒකට අදාළ සටහන එනකොට ඒක හොඳටම ලහුණු තියෙනවා මේක ආශ්වාසය නෙවෙයි කියලා. මෙන්න මේ දෙක වෙන් කරලා දැනගත්තොත් මේ පටන් ගන්න හොඳයි. ඒ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසකයි සතහන දැක්කයි කියලා. මේ සමහර මේ කියන දොරක් කරන වහිනා වගේ පේනවා. ඒ නැත්නම් කියන බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වගේ පේනවා. එහෙම නැත්නම් ඉහළට අදිනවා පහළට හෙලනවා වගේ තේරෙනවා. ආශ්වාසයේ ශීතලට තේරෙනවා ප්‍රශ්වාසය උණුසුමට තේරෙනවා. ඒක ආශ්වාසයේ දිගට තේරෙනවා ප්‍රශ්වාසයේ දිගට හෝ කෙටියට තේරෙනවා. ආශ්වාස ගන්න වම් නාස්පුඩුවට බර වැටෙනවා. ප්‍රසවාස කරනකොට දෙකටම හෝ වමටම හෝ දකුණටත් වෙනවා. ආදි වශයෙන් මේ කොයි එකකින් හෝ ඒ ඒ හුස්ම රැල්ලේ පවතින ආවේනික ලක්ෂණය. ඒකටම සලක්ෂණ කියලා කියන ස්වභාව ලක්ෂණය. දැනගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් අපිට ඒ වෙලාවේ එහෙම නොකර ආශ්වාස ප්‍රශ්වාසයේ හිත නොයදා හිටියා නම් අපෙන් ඇහෙන් එන්න තිබුණ විශාල කෙලෙස් ප්‍රමාණයක් නෝපන්නෝ කෙලෙස් ප්‍රමාණයක් නෝපදවාම අපිට අරසාව ලැබෙනවා. ඇහ වහගෙන. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා හිත තියෙන දැන් ආස්වාද ප්‍රසවාස කියලා. ඊගාට කන ශබ්ද අදාළ කරගෙන උපදින්ට ඉඳ තියෙන යම්තා කෙලස් කන්දරාවක් තිබ්බානම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය. අපි අර ආස්වාද ප්‍රසවාසයේ දඩමීම කරගන්නවා. නාසයෙන් දිවෙන් නැත්නම් කයේ අනිත් තැන් වලින් විවිධ ස්පර්ශ වේදනා දේවල් වලින් එන්න තියෙන නූපන් කෙලෙස් අපි නූපදවා ගන්නට ලකුණ තමයි ආස්වාසේ සාදර වීම ආස්වාසේ හිමිද බැලීම ආස්වාසේට සතරහන් දැන ගැනීම මේ විදිහට දැනගන්නකොට එකක් පරිපක්ඛන්දරේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආස්වාසයට කිඳා බැහිම සිද්ධ වෙනවා. එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් එන කෙලෙස් පරිත්‍යාග කරනවා. ඒ වගේ බලන් තියෙන ආශාවල් පරිත්‍යාග කරනවා. ඒ පක්ඛන්දන පරිත්‍යාග කියන මේ දෙක සිද්ධ වෙනවා. හැබැයි ඒක මේ කියලා වෙන්නේ නැහැ. ඒක මේ අන්වේ ඥාණයෙන් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි බණ අහන්නේ. ඒක තමයි මොළ ධාතුවක් කියලා එකක් තියෙන්නේ. මේකට හිත ගියා නම් අරවට යන්නේ නැහැ. අර ඔක්කොම කෙලෙස්. මේක කෙලෙසුත් නැති කුසලත් නැති මධ්‍යස්ත දෙයක්. ඒක නිසා දල සංසන්දනයේ බලපුවාම අර ඇහැ කන දිවනාශයේ කය පිනවීම తත්‍ර తත්‍ර ආභිනන්දනියක් තියෙන එක හරි ආශාවක් තියෙන. ඒක පොඩි පොඩි එතන එතන ඇති වෙන සතුටු මනසක් එනවා. නැත්නම් ඒ වෙනකොට ආනාපානට ගියම තියෙන ආධ්‍යාත්මික රසයක් විතරයි. එහෙම නැත්නම් මේ වැඩි හරි ගියා කියන සාර්ථකත්වයේ ලකුණක් මිසක් ඒකේ රසයක් නැහැ. ඒ නිසා අපි මොනවා ආධ්‍යාත්මික වැඩ කියලා කියනවා. ඉතින් එතෙන් ගියේ ඇත්තෝ ඉන්නවා කියලා මම හිතන්නේ කතා කරා. ඔක්කොම එතෙන් ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් යන්න පුළුවන් හැකියාව තියෙනවා වරින් වර යන්න ඇති. ඉතින් එහෙම ගියාට පස්සේ මේ නූපන්න කුසල් නොයිපදවීම සඳහාම අලුතෙන් කුසලතා දිනු කරන්න ඕනේ අපි. එහෙම නැත්නම් මේක සස්ටේන් කරන්න මේක පැවැත්ම පවතින්න මෙහි තවත් ආරගෙන ආරගෙන යන්න ඕනේ. ඒක තමයි ආකාරය දක්නවා කියලා කියන්නේ. ආශ්‍රත් ප්‍රසවාසයේ ආකාර දකිනකොට ඉස්සලා දීකට තිබුණා ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි ඊට ආශ්වාසයෙන් ආශ්වාසයටත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් සිද්ධ වෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරත් වෙනස්කම් සිද්ධ වෙනවා ඉතින් එතකොට ආනාපාන සතියේ ප්‍රමාණාත්මක වර්ධනයක් වගේම ඒ කියන විදිහට ඒ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් දකින්නට ගුණාත්මක වෙනසක් සිද්ධ වෙනවා භාවනාවේ ඒ කොලිටියන් ක්වොන්ටිටි කියන එක. ඉතින් ඒකට අනුග්‍රහ කරනවද යෝගාවචරය නැද්ද කියන එක හරි අමාරුයි. නමුත් ඒකට මේ බණ කියන්නේ. ඉතින් එහෙම කරලා යම් වෙලාවකට අපිට ආස්වාස්ය දිගේ වෙනම පොත් ලැබීමක් කරන්න කියලා ප්‍රස්වාස්ය දිගේ වෙනම පොත් ලැබීමක් කරන්න ගිහිල්ලා අපිට බලන්න පුළුවන් නම් එන්නේ එන්නේ එන්නේ ආස්වාසෙන් ආස්වාසයට ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට සමාලාට ආශ්වාසය කරගෙන ප්‍රස් භාවනා කරන විනාඩි 5කට පස්සේ ආශ්වාසයට මොකද වෙලා තියෙන්නේ? විනාඩි 5කට විතර පස්සේ දිගටම ආශ්වාස ප්‍රශ්වාසය කියන මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට දැනගන්න පුළුවන් මේ දෙක අතර ಗುಣ වෙනසක්. ඒක ගුණාත්මක වෙනසක්. ඉතින් ඒක වාර්තා වෙනවා නම් ඒක ඉතින් අර රචනා ශිල්පයේ තියෙන චරණය දැකලා රචනය හොඳට යන්න ඕනේ. මේ චරණය රචනය දෙක අතර සංදි හරියට ගැළපීමක් උනේ නැත්නම් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ආය වාර්තා කරලා නැත්නම් ඒකේ යාගේ ලකුණු කැපෙනවා. දැන් සරුවච්චන් වහන්සේ පවා සතිපට්ඨාන සූත්‍රය ආනපන සති සූත්‍රය සඳහන් කරනවා දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අස්ස සාමීති පජානාති පොඩි ඉංගියක් දෙනවා. ඉතින් ඒක හරි අමාරුයි මේ වගේ විවරණයකින් තොරව තේරුම් ගන්න. එහෙම කරගෙන ගියා නම් අර කියන විදිහට ආස්වාසයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසය ආස්වාසය අතර වෙනස්කම් ආදී දකින්න ගියා නම් එයාට සබ්බ කාය පරිසංවේදී අසසී සාමිච්ච සික්කති කියලා දැන් සබ්බ කාය වෙන්නේ ආස්වාස ප්‍රසවාස කාය. ආස්වාස මේ මුල මේ මැද මේ අග කියලා ඒක සම්පූර්ණ චරණය පේන්න පටන් ගන්නවා. එතකොට අර ඒක පැත්තකින් විස්තර කරලා දෙන්න පුළුවන්. මේ විදිහට ආස්වාසයේ රචනය හොඳට පේනවා නම් එයාට <coughs> ගමක ගෙදරක ජීවත් වුණා නම් සිද්ධ වෙන තියෙන කිසිම අකුසලයකට හිතක් තියා සංඥාවක්වත් නැහැ. ඒ ගම අතහැරලා එහෙම නැත්නම් අපි කියන්නේ ගිහිය අතහැරලා කියලා කියමු. ඇවිල්ලා අරණ්‍යයකට ආවට පස්සේ අපිට අරණ්‍ය පිළිබඳ ගුණ දොස් විවේචන තියෙනවා. ගම අතහැරියට පස්සේ අපිට අරණ්‍ය පිළිබඳව හිත ඒක පරිඋත්ථාන එනවා. මේක හොඳයි, මේක නරකයි, මේ රිට්‍රීට් එක හොඳයි, සෙන්ටර් එක හොඳයි, අරක හොඳ නැහැ. මේක උදේවරුට හොඳයි, හැන්දෑවරුට හොඳයි. ආදි වශයෙන් අර ඝන අතහැරියට අරඤ්‍ය පිළිබඳව අපි ඉතින් নানা ආකාර කතන්දර හදනවා. දැන් මේ විදිහට ආනාපානසිකේ සටහන් ආකාරවලට ගියා නම් මෙයාට අරඤ්‍ය පිළිබඳව හිත කරදර ගන්න වෙලාවක් නැහැ. හිත හොඳටම හිත හොඳටම මුලිච්ච වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ආස්වාස් ප්‍රස්වාස කය කියනකින් අදහස් කරන්නේ ආස්වාසේ සහ ප්‍රස්වාසයේ දිගේ මේ විදිහට සටහන් ආකාර වශයෙන් සබ්බ කය වශයෙන් දනකොට මුළු කයමුත් අතුලෙක් වෙනවා මුළු කයේ තියෙන වායෝ ධාතුවක් විතරයි අපි කයමුත් එක් වෙනවා ඉතින් ඒක සමහරට යෝගාචර බය උපදවන දෙයක් මේ මේ මොකක් හරි අල්සයිමර් ඇවිල්ලාද එහෙම නැත්නම් මේ ඩිමෙන්ෂියා ඇවිල්ලාද මේ මට ඉඳගෙන ඉන්න තැනවත් ඒක නැත්නම් ශරීර කොටස් කොටස් තේරෙන්නේ නැහැ. ආන්න ඒ වගේ මොනවද මොනවද සංඥා එනවා. ඒ කියන්නේ ආනබයන්ට හොඳටම බහැලා. ඉතින් ඒ කියන්නේ සබ්බ කාය කියලා ආංශාස ප්‍රසවාස කාය තමයි දකින්නේ. ආස්වාද ප්‍රසවාස මුළුල්ල දකින්නවා. ඉතින් එහෙම ඉන්නකොට අවස්ථා දෙකක් මෙයාට ලැබෙනවා. නැට ඕනනම් ආයශරයක් ගම ගෙදෙට්ට හිත යවන්න පුළුවන්. අරණියට හිත යවන්න පුළුවන්. කයට හිත යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහි රූප, කනේ ශබ්ද, ආදී වශයෙන් ඉඳුරන්ට හිතව ගන්න පුළුවන්. මොකද ඒකෙන් කරන්නේ නැති වේගන යන මමයා තහවුරු කරන එක. ඒ මමයාගේ තියෙන ෂට වැඩපිළිවෙලක්. එයා උත්සාහ කරනවා අර දුරස්ත වීම වෙනුවට අලුත් සම්බන්ධතා ඇති කරගන්න. ඉතින් යෝගාවචරය ඒ වෙලාවේ සම්බා පස්සම්බයං කාය සංකාරම් කියලා මේ දැකගත් ආස්වාස් ප්‍රස්වාස මුලුල්ල සංසිඳෝමේ සංසිඳෝමේ යන්න නම් එයා දිගටම ග්‍රාම සංඥාවේ තියෙන ආධිනව දැනගන්න. අරඤ්‍ය සංඥාවේ තියෙන ආධිනව දැනගන්න ඕනේ. මේ කය කියලා මේ ඕලාරික කය පිළිබඳ තියෙන එකත් අතහැරලා මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි කය කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් එතකොට නැත්තම් ඒ විදිහට වපසාරිය හැදෙනවනම් ඒ විදිහට කටයුතු අනුග්‍රහ වෙනවනම් tempat වීම විතරමයි වෙන්නේ. ඒකේ ආය වෙන භාවනාවෙන් වෙච්ච ආශ්චර්යයක් එතන නැහැ. ඒත් ඒ අතරමැද ගෙදර යන්න ආව පටන් ගත්තොත් අරණ්‍ය ගැන හිතන්න පටන් ගත්තොත් කය බඩ කට හිතන්න ගත්තොත් අර tempat වීම බාධා වෙනවා. අපි ඒක ඇති වෙන්න කරලා තියෙනවා දැන්. හොඳ පැත්තත් කරලා තියෙනවා අපි නරක පැත්තත් කරලා තියෙනවා. මේ වගේ පිළිසකට ඒක පිළිබඳව නිකන් මතක් කරන එක විතරයි කරන්නේ. නමුත් අනුග්‍රහ කරන්න කියන්නේ සංසිජීව සඳහායි. ඉතින් මේ ටික තමයි ඉති ඉද බික්කවේ බික්කෝ අජත්තං ඒව සති සුපතිට්ඨිතං හොත කියන ඔච්චරයි. ප්‍රඥාට මේ කාරණා පහ සම්පූර්ණ කිරීම සම්බන්ධව අවශ්‍යතාවයක් නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ එන ගමනක් දිග තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ දිග දිග ගමනක් තියෙනවා. මේ ටික වුණා නම් එයාගේ අර කියන මූලික සුදුසුකම් ටික ලැබෙනවා. ලැබිලා ඇති. නමුත් මේක මේ විදිහට අන්වේ ඥාන වලට වැටෙන්නේ නැත්නම් මේක එතන එතන අබිරමණය කරන්නේ නැත්නම් මම මෙච්චර ලොකු පිම්මක් මේ පැන්නේ කියලා. ඉතින් එහෙමනම් ආයෙත් අපි බොහොම ඉක්මනට ග්‍රාම සංඥාවට වැටෙනවා. ආයෙත් බොහොම ඉක්මනට රූප ශබ්ද ගන්ධ රස විශේෂයට වැටෙනවා. වැටෙන එක නරකක් නෑ ඒක අකුසලයක්වත් මේ කාගවත් දෝෂයක් නෙවෙයි. නමුත් නැවත නැවත පිළියම් කරමින් නැවත නැවත පිළියම් කරමින් අර හුස්ම පොද සංසිද්ධ වීමේ පැත්තට වායෝ පොට්ටබ්බ ධාතුව සංසිද්ධ වීමේ පැත්තට යන්න පටන් ගත්තොත් එතන තියෙන්නේ භාවනාමය ඥානයක් නෙවෙයි චින්තාමය ඥානයකින් දන්නවා මොන තරම් ගැළවිල්ලද දැන් ගැළවිලා ඉන්නේ කියලා. මම දැන් කඹේ ඇවිදින්නේ. ඒ කඹේ ඇවිදින තාක්කල් ඔය කියන ග්‍රාම සංඥා පිළිබඳ කෙලෙස්, අරඤ්‍ය සංඥා පිළිබඳ කෙලෙස්, කාය පිළිබඳ කෙලෙස් නැහැ. ඒවා පිළිබඳ තියෙන ආතතිය අසහන නැහැ. දැන් ඉන්නේ හුඟා පිරිසිදු තැනක. හැබැයි මේක කඹේ ඇවිදින වැඩක්. එහෙම නැත්නම් තනි තනි රේල් පිල්ල තනි රේල් පිල්ලක ඇවිදිනා වගේ වැඩ. වැටෙන්න පුළුවන්. වැටුණාට මොකක්වත් වෙන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ ආයෙත් ගෙනල්ලා අරකෙම අර තිබුණ එකේම පටල කරන්ද ඒ කරන්න දන්නවනම් ඉතින් එතකොට මම හිතනවා ගුරුවරයාගේ වගේ කීම ඉවරයි දැන් යෝගාවචරය සෑහෙන දුරට අර බිම පාඩු වෙලා බුදියාගෙන ඉඳලා ධනගගා ගිය කොල්ලා නැත්තම් ඒ කෙල්ල දැන් ඇවිදින්න දන්නවා. ඇවිදින්න යනකොට ආතයි යතයි කියනකොට දහස්වර වැටෙනවා. හැබැයි උගේ නැත්තම් ඒකගේ හෝ ඒකගේ හැකියාව තියෙන වැටෙනකට නෙමෙයි. කොහොම හරි නැගිටින්න ඕන. එයා දැක්කනේ දැන් පියවරක් තියන්න පුළුවන් කියලා. දෙකක් තියන්න පුළුවන් කියලා, තුනක් තියන්න පුළුවන් කියලා. ඉතින් අම්මා අප්පුඩි ගගා හතයි හතයි කියලා මේකට අනුග්‍රහ කරනවා. ඒතර අම්මටත් ඇත්තට එන මේ සන්තෝෂයක් තියෙනවා. ඒ වගේ මේ පොඩි දරුවගෙත් කොඳුලට පෙළ හයි වෙන්නේ කකුලේ මස්ල්ස් ටික තද වෙන්නේ හිටගත්තොත් තමයි. හිටගත්තේ නැත්නම් අපි කියනවා බම්මණියෝ කියලා. ভেජිටබල් කියලා. ඔය දාපුවතේ ඉන්නවා. දැන් මේ ආනාපානෙත් නැගිටිනකොට යාර තේරෙන පටන් ගන්නව වැටෙන එක නම් වැටෙනවා. වැටිච්ච පස්සේ නැගිටව ගන්න පුළුවන්. ඒක අපි ගොඩක් කමටහන් වාර්තාවල ලියවෙනවා. ඉතින් ඒකෙන් තමයි අපේ manussකමත් අපිම හොයාගත්ත මේ අපිම උපයසපයගත්ත මේ කුසලතාවය මේ පින අපි උපදා ගන්න. අගේ කරන්නේ. ඒක එන්නේ තන්නේ කරම කමටහන් සුද්ධ කිරීමෙන්. කොච්චර භවනා කරලා තිබුණත් මේක උනේ නැත්තම් ඒ වෙලාවට අවශ්‍ය අනුග්‍රහය නොලැබුණොත් අපි ඉතින් අපිට ඔගේ වග විභාගයක් නෑ. ඔහේ ඉතින් පොට්ටාලියේ කැලේ විදින්න වගේ ඔය යනවා මේ යනවා හැප්පෙනවා. ඉතින් තේරුමක් නැහැ. අඥාන ඥානෙ තියෙනවා නම් එහෙම නැත්නම් ණය විපස්සනාව තියෙනවා නම් ඩිඩක්ටිව් නොලෙජ් එක එහෙම නැත්නම් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එයා දන්නවා වැටෙනවම ටික්සට වැඩි නැගිටින්න පුළුවන්. වැදගත්ම දේ තමයි එතන අර පළවෙනි දවසේ ඇවිල්ලා ආනාපානි කරන්නේ කොහොමද කියලා බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා ගයිඩ්ලයින් දීලා ගයිඩඩ් මෙඩිටේෂන් කළානේ මම නැගිටින්නේ. දැන් වැටිච්චාම නැගිටින්නේ පරෝපදේශ රහිතව. තමන්මයි නැගිටින්නේ. අනේ ඒක යෝග ජීවිතයේ මේ මස්ල්ස් හයි වීමක්. එහෙම නැත්නම් මස් පිඩු හොඳට හයි හත් වීම ඒක වෙන්නේ නැහැ වැටෙන්නේ නැත්තම්. වැටෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒකට පස්සේ මේ විදිහට අරමුණේ පවත්වාගෙන යන්න පුළුවන් වෙන එක ওই විපස්සනා ඥාන විස්තර කරන වෙලාවෙදී මේ නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, සම්මස්ත ඥාන කියලා මේක පෙන්නනවා මේ විපස්සනා කියන ගොඩනැගිල්ලේ ෆවුන්ඩේෂන් එක විදිහට. දැන් මේ ගොඩනැගිල්ල ෆවුන්ඩේෂන් එක පිටින් බැලුවට පේන්නේ නැහැ නේ. නම් තට්ටු 4 5ක බිල්ඩින් එක නම් මේකටත් වැඩිය ලොකු ෆවුන්ඩේෂන් එකක්. කොරේක පේන්නේ නැහැ. බිල්ඩින් බිල්ඩින් එක හැදුවට පස්සේ නැහැ. හැබැයි ෆවුන්ඩේෂන් එක දාන්න ස්ට්‍රක්චර් ඉන්ජිනේර කෙනෙක්ගෙන් සාහිත්‍යයක් ගන්නවා කියන එක ලේසි නෑ. ඒක බේස් වලවල් බස්සලා කණු දාලා ටයි බීම් දාලා ඒක ඔක්කොම පද්ධතිය හදා ගන්නවා. ඒක හැදුවට පස්සේ ගොඩනැගිලි හැදුවට පස්සේ ඒක පේන්නේ නැහැ. ඒ නිසා මේක ගාහක් භවනා දියුණු කරපු අයට මේක හිතේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම එකම කියන්නේ මොන මගුලට වුව කියනද මට නම් තේරෙනවා ඕක මේකම නැවත නැවත කියනවා කිය. ඒ කොච්චර ගොඩනැගිලි හදලා තිබ්බත් අලුත් ගොඩනැගිල්ලක් කරනකොට ඒකට වෙන ෆවුන්ඩේෂන් දාන්න ඕනේ. ඒ තමයි සතිපට්ඨානේ ෆවුන්ඩේෂන් එක කියන්නේ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ එයාට පේන කලාප වශයෙන් අංශු වශයෙන් නෙවෙයි පික්සල් වශයෙන් නෙවෙයි එක එක රූප කලාප වශයෙන් රූප කලාප වශයෙන් කොයි එක ඇවිල්ලා ගියත් එහෙම නැත්නම් සාධ්‍යයක් ඇවිල්ලා ගියත් වේදනාවක් ඇවිල්ලා ගියත් හිතවිල්ලක් ඇවිල්ලා ගියත් හුස්මට මොකුත් වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක හුස්මට ආය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධක්මං කරන වෙලාවේදී රූප පේන්න පුළුවන්, ශබ්ද ඇහෙන්න පුළුවන්, ගන්ධ රස පහර පී ගන්න පුළුවන්. නමුත් ආයෙත් සක්මනේ පිටව ගන්න කවදාකවත් එහෙම ස්ථිරාණයක් වෙන්නේ නැහැ. නිසා මේව තිබුණට මේක අහ කියන්නේ රෙද්දාසේ දාගන්න එපා. මෙතෙක් කල් කෙරුවෝ රෙද්දාසේ දාගෙන හරි මේ ඇලවුව සුද්ධ පවිත්‍ර කරේ. දැන් පේනවා කාටවත් කියන්න බෑ හරි ගැස ගන්න. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේව ආවහම අපි කියන්නේ බාධා. සද්ද වේදනා හිතවිලි එහෙම නැත්නම් අරමුණෙන් පිට යන දේවල් ආවනම් ඒක නැති වෙන්නේ මගේ අධිෂ්ඨාන ශක්තිය නෙවෙයි. භාවනාවේදී මතුවෙන දේවල් නැති වෙනවා. ඒවා පවතින්නේ ඒක බිඳ වරී කෙරුවොත් තමයි. එහෙම නැත්නම් ඒ ගැන පිට කරදර ගත්තොත් තමයි. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් එකක් ආවොත් තමයි. ඒව එන්නේ යන්න. ඉතින් ඒ බව දැනගන්නකොට යෝගාචර තේනවා මේ ලෝකේ කොහෙදෝ තියෙන කුණු කන්දල් ඔළුවේ දාගෙන මානවය පුදුම දක්ෂයි මේ ටෙන්ෂන් and frustration වලට. හරිම ආසයි මේ හිත කරදර ගන්න. මම මේ දරුවන් වෙනුවෙන් හිත කරදර ගන්නවා. රටේ ජීවන වෙනුවෙන් හිත කරදර ගන්නවා. සිංහල බුද්ධහම වෙනුවෙන් හිත කරදර ගන්නවා. පන්සල වෙලියෙන් හිත කරදර ගන්නවා මේ කවදාකවත් කරන්න බැරි මගුලක් මේක. හිත කරදර අරගෙන පෙට්‍රල් පුච්චන්න පුළුවන්. ඒක තමයි තිරිසන් මනස කියන්නේ. ඒක තමයි reptilian mind කියන්නේ. ඒක තමයි monkey mind කියන්නේ. ඉතින් ඒක නෙවෙයි අපි දැන් ඒක තමයි භාවනා කරන්න ඉස්සෙල්ලා අපි කෙරුවේ. අම්මෝ ඒ අතින් අපි සෑහෙන දුරට අරයන්ගේ පව් කොන්තරත් අරගෙන සුද්ධ කරන දේ උත්සාහ කරලා තියෙනවා. ඒකත් ගාගෙන මේකත් ගාගෙන අරුත් අමාරු වෙట్లా තියෙනවා. අපි අපිම කියන්නේ අම්මෝ මම ආරයට උදව් කරා මෙයාට උදව් කරා අර සමිතිය සභාපති මේකේ ලේකම් මේකේ අනම්මනම් කයිවාරු ගහගෙන ඉන්නවා ලෝකෙට පරකාසේ දානවා ගෙදෙට්ට මරකාසේ මෙතෙන් යන එකනට තියෙනවා මේ පව් කොන්ත්‍රාත් අතහැරපන් කොනයි කරත්තේ විකුණපන් අනුන්ගේ බර ඇදිලා නතර කරපන් ඔබ පුළුවන් නම් බලපන් ජෙන්ඩර් වැඩි චිත්තක්ෂණයක් වෙන්දරේ හුස්මක් මේක දිගේ ඵලයන් කියලා. ඒකට පේනවා මේව ඇවිල්ලා යන දේවල් අහුලන්නේ මේ අහල පහල තියෙන කක්ක අහුලන්නේ අපි ගිය ආත්මෙන් ගෙනාපු ඇබ්බැහියකට අනුව. සංසාරගත ඇබ්බැහියකට අනුව. දැන් මේ ශාලාවේ ඉන්න ඔක්කොටම එක සමාන ශබ්ද තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඔක්කොටම කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු, අමාරු තියෙනවා. ඔක්කොටම හිතවිලි එනවා. නැත්නම් මැරෙලා නමුත් එක්කෙනෙක් ඉන්න පුළුවන් එයාට හිතවිලි විතරමයි කරදර කරන්නේ. එනවා කොන්දේ අමාරුම මොකක්ද අප්ප මේ සද්ද කිසිපස්සක් නැහැ මට නම් තියෙන හිතවිලිමයි කියලා. එයා ළඟම වාඩි එකනා කියනවා අනේ එයාට හිතවිලි දෙද්දක් කතා කරනවා මට නම් මේ කොන්දේ අමාරු නිසා මොන මඟුලක්වත් කරන්න බෑ. අමාරුම තමයි බැරි. කැක්කුම් පිපුරුම් වැඩ. තව කෙනෙක් කියනවා අනේ මේ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැතිව ඔල්ලෝසු ටික් ටික් ගන්නවා මට නම් සද්දාවට ප්‍රශ්නයක් නැහැ. හිතිලියාට ප්‍රශ්නයක් නැහැ. මේ කහින එකයි හිති ඔල්ලෝසු ටික් ටික් ගන්න එකයි දොරවල් වහන එක නම් අම්මෝ අදන්නෝනේ බහන මැදත්තානේ. ෆුල් ඩබල් ලේයර්ස් දාලා මැදට මොනවද මේ ෆයිබර් ග්ලාස් දාලා සවුන්ඩ් ප්‍රූෆ් කරලා හදනවා. ඔක්කොම තියෙනවා අහුලන්නේ එක එකන එක එක කුණු කන්දලේ. ඒකට අපි ස්පෙෂලායිස්ඩ් ඒක අපේ සහජාසයක්. ආන්න ඒක තේරෙන්න පටන් අර ගන්නවා. ඒ අවුලන ක්‍රමෙන් ඔබ කවුද කියලා තේරෙනවා. ඔබ තෝරන කුණු කන්දලෙන් ඔබ කවුද කියලා තේරෙනවා. දැන් මේක සතියේටම අහු වෙන්න පටන් ගන්නවා. කමඨාන සුද්ධ වෙනවා නම්. ආන්න එහෙම කරගෙන යනකොට ඒක සමහරුන්ට හරිම කරදරයක්. සමහරු කැමති නැහැ මේ තමන්ගේ චරිතය මෙච්චරම ඡපල එකක් බව දැනගන්න. මගේ චරිතය මෙච්චරම වංචනික එකක් බව දැනගන්න. මගේ චරිතය මෙච්චරම ෂට එකක් බව දැනගන්න කැමති නැහැ. ඒගොල්ලන්ට පුදුජානංශේ භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ සංසාර බය දැක්කට සංසාර බය නැගිටීමට කටයුතු කරන්නේ නැහැ. ගැලවීමට කටයුතු කරන්නේ නැහැ. ගැලවීමට කටයුතු කරන එකනා නම් කරන්නේ ඒ මට මේ කරදර කරන කරදරේ. ත්‍ක්මනේදී මේක කරදරයි, බත් කනකොට මේක කරදරයි, නානකොට මේ කරදරයි, දත්මනකොට මේ කරදරයි, වාඩි වෙලා ඉන්නකොට මේ කරදරයි කියලා ඒක හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරනවා. පූර්ව නිගමනයෙන් තොර ඒකට වෙනව නිකම්ම නැති වෙනවා. ලැජ්ජ හිතන විදිහට නැති වෙනවා. අපි මේ කතන්දරේ හදන්න හැදුවට ඒ කතන්දරයට අවශ්‍ය කරන ඒ ගැම්ම නැති වෙන තරම් මෙව නිකම් බොරු. නිකම් සායම්බරු කියලා තමයි මේවට කියන්නේ. ඕකට තමයි ජනමාධ්‍ය කියන්නේ. ඕක තමයි මීඩියා කියන්නේ. උන්ගේ වැඩේම ලෝකේ තියෙන කඩප්පුලිම නොකෑමන දහපතුරා තොරතුරු ගෙනලා ඒක විනාඩි 5ට අපිට ගෙනත් දෙනවා. ඒක කියන්න තියෙන කලබලේ බලන්නකෝ. අපි අර ගෙදර බත් එක ටෝස්ට් වෙද්දී නිවුස් බලන්න ඕන. මොකද මේ කුණු ගන්දේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. දැන් මේ දවස් පහේ අය අප්සෙට් එකේ ඉන්නේ කට්ටිය. අවශ්‍ය කරන අර කක්ක වෙච්ච නැහැනේ මේ දවස්වල. ඉතින් කොහේ හරි ගිහිල්ලා පොඩි කෑල්ලක් හොයන්න හදනවා. කොහොමද දන්නේ අප්පා ඔහොම කිව්වට ගෙදර උන් කාලා ඉන්නවද දන්නේ නැහැ. ඉතින් නැත්තම් අහවල් තැන අහවල් දේ වෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒතරතුරු හොයනවා. ඒක පුද්ගලිකව ගන්න බෑ හැටි අප්පා. ඒ මානවයාගේ හැටි. නමුත් යම් වෙලාවකට අර සබ්බ කාය පරිසංවේදී කියලා ගත්ත හුස්මෙම ඇතුළට යamak වුණොත් අර කලාප වශයෙන් තෙනිච්ච මතුවෙන හැම කරදරයක්ම කපුරු පිච්චුප තැනක වගේ ඒක නැති වෙලා යනවා. කැල්ලුවොත් තමයි දුරද කියන්නේ. හෙම්බිස්සාව ආපුවාම අනිවාර්යයෙන්ම දවස් 4කින් සනීප වෙනවා. බෙහෙත් කෙරුවොත් දවස් 6ක් යනවා. ඒක ඉතින් දන්න වෛද්‍ය විද්‍යාව දන්න ඕන කෙනෙක්ගේ සිම්පල් රහසක්. DLNට කියලා කියන්නේ ඒ ඇවිල්ලා ඉන්කම් නැති වෙන දේවල්. බෙහෙත් කෙරුවොත් ටිකක් කල් ගන්නවා. දැන් ඉන්න කට්ටිය පුදුමාකාර බෙහෙත් කිරිල්ලක් කරන්නේ පුදුමාකාර විදිහට මෙඩිකල් හිස්ටරි එකක් තියාන මොනවා කරන්න ගියත් බෑ අප්පා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා ඒක අර ඉබ්බත් කට්ට කට්ට වැතගෙන යනවා වගේ පිටිපස්සේ අර තමන්ගේ මෙඩිකල් හිස්ටරි එකයි මෙඩිකල් ප්‍රයිවට් ડોක්ටර් කෙනෙකුයි ඒ බෙහෙත් කන්දරයකුයි වෙනම හොස්පිටල්ස් නොයි ENT ක්ලිනික් කියයි අරක කියයි මේක කියයි චෙක් කියලා හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ සතහට වෙන බව දුකට වේදානන ඒක බෑ මේ විදිහට අපි මේ දුක් වලට කැමති වීම සයිකියාට්‍රි වල උගන්වනවා මම නම් පොව්වා ඉතර කරලා නැහැ මොකද මම ඒකට ඉතර දක්ෂ නැහැ. Tamange ලෙඩේ අහුවෙනවා. මේක පන්න ගත්තයි කියලා හිතන්නකෝ. මම මේ ලේසියට කිව්වට ඒක ලේසි නෑ. පන්න ගත්තොත් යාගේ හිත අර කලාප වශයෙන් දැක්ක මේ සාමාන්‍ය මේ චපල ගතිය, වංචනික ඡට ගතිය වේගවත් වෙන්න පටන් ගන්නවා. මතුවෙන මතුවෙන මේ බලන හුස්මත් වේගෙන් වෙනස් වෙනවා. කරන බාධාවලුත් වේගෙන් වෙනස් වෙනවා. අපිට හතුරුකම් කරන අයත් වේගෙන් වෙනස් වෙනවා. අපිට වෙන හතුරු සහ මිතුරු වේගෙන් වෙනස් වෙනවා කියන මේ වගේ සංස්කාර ලක්ෂණ වල <clears throat> දෙකක් පේන්න පටන් ගන්නවා. ඇති වෙනවා මේ නැති වෙනවා. මේ ඇති වෙනවා මේ නැති වෙනවා. වක්කඩයක් ගාව බල බලන්නේ මිනිස්සු වගේ. වක්කඩ ගාව හරියට පෙන ඇති වෙනවා. ඒ පෙන <clears throat> කෙටි කාලින හෝ මැද කාලින හෝ සීර්ඝ කාලින හෝ බිඳනවා. ඉතින් ඒ වගේ මේක මේ ඇතිවීම නැතිවීම කියන සංසිද්ධිය මේ භෞතික ලෝකේ එහෙම නැත්නම් මේ කියන අධ්‍යාත්ත කයේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ පැහැින රාකලයක් වගේ. එහෙම නැත්නම් පැහැින කිරිමුට්ටියක් වගේ. එහෙම නැත්නම් ඉදෙන බතක් වගේ කොජ කොජ කොජ කොජ කොජ කොජ කොජ කොජ ගලා පැහැිනවා. මේක දකින්නකොට ඒ යෝගාවචරයට දැන් ආනාපානෙ තිබිච්ච තැනක සලකුණක්වත් නැහැ. ආශස් ප්‍රසවාස දෙකක් මිදිලා ගිහිල්ලා තියෙනවා නම් තියෙන පොඩි නිකන් ඔය ණයා ගිහිල්ලා හැව හැලලා ගියා වගේ ඒකේ පොඩි සේයාවක් විතරයි. කයදියා කල්පනා කරලා බලුවත් ඒකේ ওই තරම් දරත කය, ඕලාරික කය, එහෙම නැත්නම් ඕලා මේ ආමිෂ කය වෙනුවට පොඩි සංඥාවක් තියෙනවා. විශේෂයෙන් මේක වෙන්නේ ඉඳගෙන ඉන්නකොට. ඒ වගේම කරදර කියනවත් එනවා යනවා. මේ නමුත් ඔය ඒව රැඳෙන්නේ නෑ. ඒව නිකන් හරියට මේ ගල් ඇල්ලක මොනවද ලියලා මගල දැම්මා වගේ. කළු ඇල්ලක මොනවද ලියලා දස්තර එකෙන් මැකුවා වගේ. රට වුණා. දැන් තම පෙන්සල කිල්ලලා ඉරේසර් කැල්ලෙන් මකලා ගන්නවා. ඉතින් මේ මකන්න පුළුවන් බව දැනෙනකොට මේ යෝගාවචරයා සාස්වත දිට්ඨිය ධර්ම කෙනෙක් නා. ඒ කියන්නේ සනාතනික පවතින යමක් තියෙනවා කියලා දන්න කෙනෙකුට නම් මේකට පුදුම බයක් ඇති වෙනවා. යකෝ මේ හදාගත්ත ඔක්කොම බේස් එක නිකන් ලේසර් බීම් එකක් වැදෙනවා වගේනේ. බිම්බෝබ්බයක් තිබ්බා වගේනේ. කුඩු කුඩු යනවනේ. උච්චේත දිට්ඨිය හිතන කෙනා හිතන්නේ උච්චේත දිට්ඨිය කියලා කියන්නේ මේ සීලම දේ විනාශ වෙනවයි කියන අදහස. එහෙම නැත්නම් නාස්තික වාදීන් කරා පේනවා. ඒ ශාස්ත්‍රඥාන්සේ 100ට 100ක් හරිනේ. මේ ඇතිවෙච්ච හුස්ම එතනම නැති වෙනවානේ. මේ වේදනාව එනවා යනවා. ටිකක් කරලා තියෙන්න පුළුවන් නැතු වෙලා යන්න පුළුවන්. ශබ්ද එනවා මේ ඔක්කක්වත් හිතින් නැහැ කියලා ওই දෙකෙන් එකට අහු වෙනවා. එක්කම සනාතනිකයි සදාකාලිකයි කියනකෝ නැත්තම් කිසිම දෙයක් මේලේක සදාකාල නැහැ කියලා ඒගොල්ලෝ මේ අදහසට ඇවිල්ලා තියෙන්නේ පොට්ට chance එකට නෙවෙයි. ඒගොල්ලෝ ඒක කියන්නේ Tamanටම ලැබිච්ච අත්දැකීමක් කරනවා. ඉතින් ඒ නිසාට කාට හරි ගිහලා කිව්වොත් උඹ උච්චේදවාදී උඹ කොහොමද එහෙම කියන්නේ මේ යකේ මම මේ හුස්ම දිහා බලන්නේ මේ තරම් ශීඝ්‍රයෙන් හුස්ම නැති වෙනවා. මම හද්ද දිහා බලන්නේ හද්ද නැති වෙනවා. වේදන දිහා බලන්නේ නැති වෙනවා. ඒක උච්චේදවාදයට වැටෙනවා. තව කෙනෙක් කියනවා මේ මොනවත් නැති තැනින් ආය හුස්ම එනවනේ. ආය මේ ශබ්ද කොහෙන්ද එනවනේ. ආය වේදනා කොහෙන්ද එනවනේ. ඉතින් බුදුරජාණන් කියනවා උදේ පිළිබඳව හොඳට දන්නවනම් එයාට උච්ඡේදවාදයක් ගැන කතා කරන්න බෑ. වය පිළිබඳව හොඳට දන්නවනම් ශාස්ත්‍ර දිට්ඨියක් ගැන කතා කරන්න බෑ. ඉතින් මේ දෙකම සමසම වෙන්න දෙන්නේ නැත්නම් අපේ හිත එක පැත්තකට ඇදෙනවා. අපේ හිත එක පැත්තකට අර තුලාව එක පැත්තකට බරයි. ඉතින් ඒක ඒ යෝගාවචරෙම දැක්කේ නැත්තම් එයාට ඉස්සරහට ප්‍රගතියක් වෙන්නේ නැහැ. ඒ ප්‍රගතිය නැත් මොකද එයා ඒ උච්ඡේදවාදී සත්‍යවාදී වෙන වෙන නම් ගොඩකුත් තියෙනවා. ඌ අපි ගෙනල්ලා තියෙන ජන්ම ගතියක්. එක්කෝ සස්ටේනබිලිටි වලට කැමති, එහෙම නැත්නම් ඩිස්ට්‍රක්ෂන් එකට කැමති. මේ දෙක ලස්සනට පෙන්නකොට මේක සමතුලිත වුණොත් ඉදිරියට යනවා. සමතුලිතුනේ නැත්තම් එක තැනම කැරකෙන්න පටන් ගන්නවා නිකන් ලීනියන් එකක් ගන්නවා මේ ස්පර්ශකයක් මේ ඡාපයක් වගේ කැරකිලා ගිල එතනමයි වැටෙන්නේ. එතන තියෙන මේ අන්බයස් සිටුේෂන් එක මේක දිහා බලන එක කිසිම කෙනෙකුගේ සිස්ටම් එකේ නැහැ. අපි ඇවිල්ලා තියෙන්නේම අර වගේ එක පැත්තකට ඇද වෙලා. කුරේකවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාණිකට. ඒ අඩමාන ගමන බාධාවක් නෙවෙයි. ඒකට නේ බණ කියන්නේ. මෙන්න මෙතන මෙහෙම එකක් වෙන්න පුළුවන්. මම කැමති කෝකටද කියලා බලන්න හිටියොත් හරි උතුරු කට්ට වගේ අර තරහදී උතුරු කට්ට වගේ මැදට ආවොත් මේ උදයබ්බේ ඥානේ බලව උදයබ්බයක් බවට පත් වෙනවා. අරක සීඝ්‍රයෙන් පැහින්න පටන් අර ගන්නවට ඉතින් මෙතෙන් බුබුරු දම දම තිබුණ එක. ඒක සයිකියාට්‍රිකලි හරි අමාරුයි සස්ටේන් කරන්න. මොකද අපි මෙතෙක්කල් දැනගෙන හිටපු ඔක්කොම අපි ගහලා තිබුණ කුණ්‍ය අපි ගහලා තියෙනවනේ එක එක බෙන්ච්මාර්ක්ස් එක එක මේ pivotal points baseline මේ සියරම කඩලා යනවා මං කියන්නේ දිගටම නෙවෙයි වරින් වර ඉතින් ඒ නිසා සමහරට හුස්ම ගන්න බැරි වෙනවා ඇලර්ජික් රියැක්ෂන් එනවා එහෙම නැත්නම් වමනේ යන්න වගේ එනවා නිකන් පිරිමින්ද දැනෙනවා නිකන් බඩට බබෙක් ඇවිල්ලා ඉන්නවා වගේ දොළ දුක් එන්න පටන් ගන්නවා උදේට වමන යනවා මම දැන් ඇවිල්ලා නෙමෙයි මම මේ කියන්නේ මම අහලා කියන්නේ නිකන් බබෙක් බඩට ආවා වගේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා ඉතින් ඒක කොයි අතට බාර ගනීද කියන්නේ මෙන්න මේ උදයත්ත ගාමිනී ප්‍රඥාව ආවට පස්සේ එයාට තේරෙනවා මේ තෙක්කල් සංසාරගිය නිත්‍ය සුඛ සුභ ආත්ම කියලා ගත්ත මේ සංඥා හතරට මරු පහරක් වදිනවා නිත්‍ය සංඥාවේ තමයි මේ තියෙන විද්‍යාවයි මේ භෞතික ලෝකයයි මේ මේ මේ ආමිෂ ලෝකේ එහෙම නැත්නම් මේ අල්ලන්න පුළුවන් දේවල් ත්‍රිමාන රූප කියලා જાතියක් තියෙන කොන්ක්‍රීට් දේවල් ඔක්කොම පිටලා තියෙන නිත්‍ය සංඥාවේ. ඔව් ඒක ප්‍රධානම ලනුව කෑවේ සර් අයිසෙක් නිව්ටන් කියන බයියා. ඌ ඒකට තමයි ඔය ඒ නිත්‍ය සංඥාව තියෙන හැම දෙයක් අතරම ආකර්ෂණයක් තියෙනවා කියලා මේ ආකර්ෂණ ශක්තියක් අපිට දුන්නා. තියෙන්නත් ඇති කලිමුත්. ඉතින් අර මේ මෙල්බන් වල එක්කෙනෙක් කියනවා අපේ පුතා නම් කැමති නැහැ කවදාවත් බුද්ධ ආගමකට අපේ පුතා කැමති නැහැ කවදාකවත් භාවනා කරන්න කියලා හරි අමාරු ඌ හැමදේම ප්‍රශ්න අහනවා. ඉතින් ඒක දවසක මොකද්ද මේ බය භාවනා සත්‍ය පිළිබඳ සයන්ටිෆික් රිසර්ච් එකක් අපේ ලංකාවේ කරපු එක රිපෝට් එකක් අපි ඇහුවා. ඒක කියවට පස්සේ කොළෝ දැන් නම් කරලා බලන්න. මොකද මේක වෙරිෆයබල්. මේක ටෙස්ටබල් කියලා. ඊට පස්සේ මෝ අහනවලු බැරි වෙලාවත් අයිසෙක් නිව්ටන් පොල් ගහක් යට වාඩිලා හිටියනම් මොකද වෙන්නේ කියලා. එහෙනම් මානවය අහ කියන්නේ නැහැනේ ඌන අහ කියන්නේ. මීයා කාමේ අපල් ගෙඩියක් වැටිලා මේ කියපු කතාවට අඩෝ ගානේ අවුරුදු 200ක් මානවයා. මම කියන්නේ ඒක නිසා නිවන් දකින්න බෑ කියලා. මොකද ඊට ඉස්සෙල්ලත් නිවන් දකින්න බෑ. කාපු කෑමනේ කාටවත් බැරි වුණානේ මේක මේ හිතා ගන්න. මොකද එයා කතා කරන්නේ මේ භෞතික වස්තු ගැන. එයා භෞතික කතා කරන්නේ මේ ඕලාරික වස්තු ගැන. එයා කාගේ ලෝකෙම ඉච්චරයි. නමුත් අද ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට හැම ඕලාරික වස්තුවකටම ඩාර්ක් මැටර් එකක් තියෙනවා. ඒක අර වගේ ත්‍රිමාන රූප නැහැ. ඊට පස්සේ ඩාර්ක් එනර්ජි තියෙනවා. ඩිටෙක්ට් කරන්නත් බෑ. ඒවා 95ට වැඩි ද්‍රව්‍ය තියෙන 95ට අඩුවෙන් කියලා අද කියලා දෙන්න ගියාම ගුරුවරුන්ට කටේ තියෙන හරිවන්දන් රෙද්ද පල්ලෙන් බහින. ඒ ඒ පචේ අද පන්තික අමරළු ගන්නවා. අදත් කලුලෑලි වල සමීකරණ දාලා උගන්වනවා. ඒ තරම්ම මේ මානවය මේ ද්‍රව්‍ය වස්තු වලට කැමතියි. නමුත් මේකේ අවුරුදු 118ක්ද කොහෙද මේ ශ්‍රෝඩින්ජන් කියන විද්‍යාඥයා දැනගෙන හිටියා මේ එනර්ජි වේව් නැත්නම් Schrodinger energy wave will collapse into matter only when the consciousness interacted. ඔබ බලපු නිසා තමයි ඒක වස්තුවක් බවටපත් උනේ. නැත්නම් ඒක energy wave එකක්. ඔබ කියා ගන්න නැතුව අවුරුදු ගාණක් හිටියා. මේ ක්වොන්ටම් ෆිසික්ස් පැත්තට ගිහිල්ලා අයිසෙක් නිව්ටන් බයියා කියන දේ එහෙම නෙවෙයි කියන එක තේරුම් ගන්න ගියාම strong and weak electronic connection පටන් ගත්තට පස්සේ අරක එලි කරා එතකොට පේනවා තියෙන දෙයක් බලනවාද බලන නිසා තියනවාද කියලා. මේ ලෝකේ තියෙන වස්තුවක් දිහා අපි බලනවාද? එහෙම නැත්නම් මේ බලන වස්තුව මම බලපු නිසායි ඇති වෙන්නේ කියන එක ඒ අනන්තවත් සාධක කරු බුද්ධ ආගමේ තියෙනවා. මම වා කියව විශ්ව කරන්න යන්නේ නැහැ. එයාට පේන්න පටන් ගන්නවා මේ මෙච්චර වේගෙන් ඇති වෙන නැති වෙන දේ තුල මම සුභ අසුභ දකිනවා. මනාපමනාප දකින්නවා මගේ මහා මගේ නොවේ කියලා සීමාවක් දාගන්නවා. හැබැයි ඒ උදයත්ත ගාමිනී පඤ්ඤාව හරියට පහළ වුණා නම් ඒක දෙයක්ද ඒක concept එකක්ද කියලාවත් අල්ලන්න බෑ. ඒකේ මම සා මම නෙවෙයි කියලා සීමාවක් අල්ලන්නත් බෑ. බැලුවොත් පේනවද නැත්තම් ඒක තියෙනවා බලන්න නැතිකමද කියන වාදේ ගොඩනගන්නත් බෑ. අපි දන්නවනේ මෙතෙක් එනකන් යෝගාවචරය හිත කොච්චරක් ටියුන් කරගෙන ටියුන් කරගෙන ආවද කියලා. ඒක කෙනාට ඕන වෙලාවක මේක තියෙනවා. මේකට මේ ඥාන රෝ වලට එන්න ඕනේ. බද්ධ පරියන්කය ගහන්න ඕනේ. සීල් සමාදන් වෙන්න ඕනේ. ඒ ඒව නිකන් අතිරේක ලාභ. මේක ඕන වෙලාවක කියන එක. හැබැයි ඇයි එලයින් වෙන්නේ නැත්තේ? ඇයි ඇවෙනියු වෙන්නේ නැත්තේ? ඇයි ඒක මුලිච්ච වෙන්නේ නැත්තේ? මුලිච්ච වෙන්නේ නැත්තේ අර මූලික පියවර ටික පවර් ලයින් එක ස්ට්‍රේටන් වෙලා නැහැ. එතකොට ට්‍රාන්ස්මිෂන් එකක් යන්නේ නැහැ. පවර් ලයින් ස්ට්‍රේටන් වුණා නම් සංකානකොට පේනවා. එතකොට පේනවා මේ රූපය කියන එක භමනක් අල්ලගෙන ඉන්න මේ භෞතික ලෝකෙ විතරක් අල්ලගෙන ඉන්න මිනිස්සයා හැමදාම තියෙන දෙයක් පේන්නේ කියන අදහසේ තමයි ඉන්නේ. ඒකයි මේ මිනිස්සු මේ ලස්සන ලස්සන පින්තූර ගහගන්නේ පිටි වටේ. ඒකයි මේ එක එක ඉන්ඩෝ ඇරේන්ජ්මන්ට්ස් ආ exterior arrangement දාගන්න ගියක් හදන්න ගියම 125ක් ගන්නවා. ගෙදරක මේ landscaping වලට. ඒවා හදනවා. බුද්ධම වියදමක් කරනවා. මොකද ජීවත් වෙන්නේ භෞතික ලෝකෙ විතරයි. ඒකට මේ වටේ ඉන්න මකරයෝ, පෙරේතයෝ, භූතයෝ, යක්ෂයෝ පුළුවන් තරම් අපේ තල්ලි අරගෙන අපිට අරගෙන හදලා දෙනවා මරණ වෙලා වෙනකොට. පෙන දාගෙන ගොඩි හැලීගෙන මැරලා ගියාට පස්සේ අර වැඩිපුර අලංකාර කරපු එකාට වැඩියෙන් දුක එනවා. ඔය පාරේ හිඟක් ගන්න මනුස්සයට එච්චර දුකක් එන්නේ නැහැ. ඌට දාලා යන්න දෙයක් නැහැ නේ. ඌට මේ අප්‍රිය දායාදයක් නැහැ නේ. අනේ මගේ වස්තුව ආවලාට දීලා ඉන්න බැරුණා කියලා දෙයක් නැහැ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුහාමුදුරුවෝ අපිට දීප හිඟනකම පුදුමයි කිය. අපි පිටු සිඟා වඩිනවනේ. ඕගොල්ලෝ ගෙදර ගියමත් ඔහොම කෑම හම්බ වෙනවද කියලා බලන්න. අදිස්තිර සමටින්නේ කඩාගෙන පාන් පෙත්තක් උලාගෙන දුණු ටිකක් කපාන කාලානේ ජීවත් වෙන්නේ අපිට දෙන දෙ නැහැ. අරකට තෙල් තියනවාද කියලා බලලා, පැණි තියනවාද කියලා බලලා, ලුණු තියනවාද කියලා බලලා අංග සම්පූර්ණ තටුවක් නේ පූජා කරන්නේ. දීලා වඳිනවනේ. අනේ ස්වාමීන් වහන්සේ තව ගන්න කියලා. අනේ අම්මේ මෙහෙම මෙහෙම හිගමනක් බුදුහාමුදුරුවෝ හොයලා දුර. ඕක තමයි ලෝකේ තියෙන හොඳම ජීවන රටාව. අනිත් හැම ජීවන රටාවක්ම තනි වචනේ කඹරනවා. අම්මා කියලා තියෙන වචනේ කියන්න එපයි කියලා. ඒක ඕනියමක්. මේ වස්තු භෞතික වස්තු වල තියෙන කෑදරකම තමයි තියෙන්නේ. අර උදයත් ගාමේ කනට එක දරන්න අමාරුයි. ඒ මොකද ඒක වෙනකොට දැන් භෞතික ලෝකෙන් අපි සංඥා ලෝකයක් අතර රූප ලෝකයක් සංඥා ලෝකයක් අතර පොඩි සම්බන්ධයක් බලනවා මේ භෞතික ලෝකේ මේ පටලැවිල්ල වෙන්න සංඥා විපල්ලාස වෙන්නම ඕනේ. මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි මේක ආත්මයි කියන ඒ රාමයේ තමයි මේ විද්‍යානුකූල දියුණුවක් ඇති වෙන්නේ. ඒ රාමයේ තමයි මේ භෞතික දියුණුව ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ කොමියුනිස්ට් ධර්මය කියලා අපි කතා කරන්නේ අධිරාජ්‍යවාදයත් ඒකම තමයි. මේකනේ අපි පොඩි දරුවෝ සේරම ඉස්කෝලේ යවලා ඕකනේ අපි අද කන්ඩිෂන් කරන්නේ. මේ දීමෝපිය කරන සාපේ කරන තකතිරුකම මේ මෝඩකම අර අහිංසක දරුවන්ගේ ඔළුව වලට දාන දේවල් මොනවද කියලා දීමෝපියන මොන විදියෙන්වත් මනින්න බෑ මොකද කලාතුරකින් තමයි දීමෝපිය මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙන තරමට යනකම් භාවනා කරලා තියෙන්නේ භාවනා කෙරුවත් ඉස්කෝලේ හරි නැත්තම් නඩු දානවා දැන් obligatory school seat දැන් අනිවාර්යයෙන්ම ළමයා යවන්න ඕනේ ඒ පන්ති කාමරයයි සයිකියාට්‍රික් ඇසයිලම් එකයි දෙකම එකයි. ඉස්කෝලේ ගිය ළමයයි පිස්සන් කොටුවයි දෙකම එකයි. මේක මේ තාම අපේ වගේ රටවල් වල තමයි මේවා ටිකක් රහස් වෙලා තියෙන්නේ. නමුත් ඒවා ප්‍රසිද්ධ කරුණු. ඒක නිසා අපිට මැරෙන්න හම්බ වෙන්නේ මේ ප්‍රශ්නේ දරුවොත් එක්ක සාකච්ඡා කරලා නරක වෙන්න ඉස්සෙල්ලා ඒ දරුවන්ගේ හිතවලට මේක ඇතුල් කෙරුවේ නැත්නම් අපිට සන්තෝෂයෙන් මැරෙන්න වෙන්නේ. මොකද අපි හිතන්නේ අපි අම්මලට තාත්තට වැඩි දියුණුවයි කියලානේ. අපි හිතපු ලෝකෙට වැඩි අපි බොහොම මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන, කොමියුනිකේෂන් තියෙන, වේගයෙන් ට්‍රාන්ස්පෝර්ට් තියෙන ලෝකයකට ගියයි කියන්නේ කියන්නේ પાස්පෝර්ට් ටු හෙල් තමයි. ඉක්මනටම යන්න පුළුවන් මේ අපායට. ඒක සම්පූර්ණයෙන් වෙනස් මේ අනිච්චං දුක්ඛං අනත්තං අසුභං කියන වචනේ. ඔගේ අනිච්ච දුක්ඛ අනාත්ම කියනක ඕගොල්ලෝ අහලා තියෙනවා. ත්‍රිලක්ෂණය කියලා. මෙතන බුදුරජාණන් කියන්නේ අසුභානුපස්සී විහෙරති කියලා. මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ආවට පස්සේ අපි මේ වඩාගෙන තනාගෙන හදන මංගලයි කියන භද්‍රයි කියන සුබයි කියන හැමදේම අවමංගලයක් අභද්‍රයක් අසුභයක්. මේකනේ වඩන්නේ. මේකේ තියෙන අසුභේ අපි කියන්නේ මේ කාමයට උදාහරණයක් වශයෙන් දෙන අසුබෙ නෙවෙයි. කොහෙද මේ බලාගෙන ඉන්නේ? මොකක් බලාගෙනද මේ අපි දිනුවෝ පටන්? ලාභ, සත්කාර, සම්මාන සිලෝක කියනවා. ඒක ඒ තරම්ම අසුබයක්. ඒ තරම්ම සම්බන්ධීකරණය කරන්න බැරි කොමියුනිකේට් කරන්න බැරි දෙයක්. හැබැයි ඒක හරි පුදුම විදියට අර උදයත්ත ගාමිනී පඤ්ඤාවේදී බල උදයවේ උදේවයේ පේනකොට පේනවා. හොඳට ටිකක් ඒක හිත වදිනකන් හිතියොත් පේනවා මේ තරම් අසුබයක් මේ තරම් සුබයක් විදිහට දකින්ද මොන්න තරම් අයෝනිසෝමනසිකාරයක් තියෙනවද කියලා. ඒකනේ අපි අඳුර බපා කෑ ගහන්නේ. ඒකනේ අපි පුඹල පෙන්වන්න හදන්නේ අනුන්ට. අල්ලපු ගෙදරට වැඩිය අපේ ගේ ලොකුයි. අල්ලපු ගෙදර ටීවී එකට අපේ ගෙදර ටීවී එක හොඳයි. ඉතින් ළමයි දෙන්නෙක් හිටියලු එක ළඟ ගෙවල් දෙකක. ඒවනම් කිව්වේ නැතත් හොඳයි කියලා මට හිතනවා. ඉතින් අර නිකන් කට්ටියට පම්මැලි වගේ හිතෙන ඉඳ මම කියන්නේ ඒක කියලා දීපු මනුස්සයත් මට බනි. උඹවදේ කිව්වොත් මොනවද කියනවා කියලා. ඒ කෙල්ලගේ වැඩේම තන්නේ සිංගල් පේරන්ට් දරුවෙක් අර කොල්ලට ගිහිල්ලා කියනවලු අයියෝ ඔයලා ගෙදර තියෙන කාර් ගැන දක්කු වගේද අපේ ගෙදර තියෙන කාර් එක බලන්නකෝ. එද ඔයලා ගෙදර තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එක බලනකොට අපේ වගේ තියෙන මෙහෙමයි අරකම මේකයි කියලා ගහනවල හැමදාම අර කොල්ලක් තියෙන පුළු පුළුවන් වෙලාවට ඌ බැක් කරගෙන බැක් කරගෙන ගිහලා දවසක මේ ගල්සන් චන්ගිය ගලවලා කිව්වලු ඕ මට තියෙන කියලා. අර කෙල්ල අම්මා ගාවට ගිහිල්ලා කිව්වලු අනේ අම්මේ බලන්නකෝ මම මෙච්චර කල් බැට් කරන බැට් කරන ගියා අරු රෙද්ද ගලවලා පෙන්නවා දැන් ඉතින් මට මීට පස්සේ නම් ආයෙ දිනන්න බෑ කියලා. ඉතින් අම්මගේ වලෝ එකක් තිබුණොත් උඹලගේ තියෙන එකක් තිබුණොත් ඔය වගේ 100ක් හොයන්න පුළුවන් කියලා. භෞතික ලෝකේ. භෞතික ලෝකේ කියප එක නම් කිව්වා කියන්න මෙපයි කියලා මේක වැදගත් ස්වභාවයක් කියන්න එපයි කියලා. හැබැයි එයා කිව්වා ඒක ඉංග්‍රීසි පාඩම උගන්වන්න ගත්ත කතාවක් කියලා. උඹලගේ තියෙන එක දැක්කනම් අරව 100ක්මත් හොයන්න පුළුවන් කියලා. එහෙම ලෝකයක් අද මේ ලෝකේ මේ අද මේ වෙස්ටර්න් වර්ල්ඩ් කියලා කිව්වනම් මේ ඩෙවලොප් වර්ල්ඩ් කිව්වනම් ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි කියලා කිව්වනම් මේ ආර්ථිකයේ දිගේ ගියා නම් ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් ඒක දකිනකොට අනිච්ච දුක්ඛ අනාත්ම පේන අතර ඒකේ අසුබයක් පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අසුබේ හරහා තමයි ඔය කොන්ස්පිරසි තියරි කැවිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනේ ෆිනොමින එකක් පෙන්වන්න සමාජ තලය අකිනෝක වෙන්න ඕනේ. මොකද මේ මුළු මානවයම ඉන්නේ පටලවාගෙන. සකල සතම බොරු බැතියි. බැතියන් තියෙන්නේ ලංකාවේනේ. අනිත් හැම රටකම. ඉතින් මේ මිනිස්සු මේ යන ගමනේදී අනිවාර්යයෙන් මේ වැඩ දෙන්න ඕනේ කියලා. මම හරියට ෆලෝ කරා උත්සාහ කරා ඒක කියවන්න. ඒ පොත් ටික කියවන්න මොන පුතුමාහාර දැනුමක් මට ආවා. අපි ගමේ ඉපදිච්ච බයියෝනේ. අපිට දේශපාලනේ අදාළ නැහැනේ. අපිට මේ අනුන්ගේ ලෝක තේරෙන්නේ නැහැ. නමුත් අර කොන්ස්පිරසි එක පෙන්වන්න පෙන්නනවා මේ මිනිස්සු ලස්සනට ග්ලොස් ඕවර් කරලා මේ ෆේස් ලිෆ්ටිං කරලා මේ පෙන්වන ලෝකෙ තියෙන අසුබේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දිහා බලලා ළමයෙකුට උගන්වන්න පුළුවන් නම් මේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔබ කන කෑම කොහොමද කියලා. අල්ලත හැකියි. ඔය යුද්ධෙට ඉස්සෙල්ලා විශාල ව්‍යාපාරයක් කරලා සිගරට් බොන එකයි මත්පැන් පානය කරන එකයි ඒ කුඩු ගැහිල්ල වගේ දේවල් ලංකාව සෑහෙන ඉස්සරහට ගියා. එතකොට ඒ විශාල බිල්බෝඩ්ස් හිනා ජෝන් ප්ලේ. පැද්දේ සිගරට් ජාති ජෝන් ප්ලේ වන්දන. ජෝන් අයියා කියලා තමයි කියන්නේ. ඒ ගහලා තියෙන ජෝන් අයියා අපි නම් සිගරට් බීම නැත කළා තෝගේ තාම ගදයියකෝ කියලා නැතිනම් කොල්ල පෝස්ටර් ගහලා. බිල්බෝඩ් එකේ ලියලා. ඒක කරපු කට්ටිය කොන්ෆරන්ස් එකට ඉස්සෙල්ලා ඇවිල්ලා අපිට කිව්වා ස්වාමීන් මේ තරම් අපි මේක ළමයින්ට කියලා දුන්නා මේ බෝඩ් එක දැකපුව මම කොතනද මේකේ ට්‍රැප් වෙන්නේ කියලා අල්ලන එක. මොකද්ද මේකෙන් දෙන මේ හියට මේ මේ පර්වර්ෂන් එක ඒක ඇල්ලුවා නම් ඒකට කියන්නේ අසුබේ තමයි. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගෙන බලන්න. බලනකොටම තේරෙන්නේ නැත්තම් මේ මොකාටද යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඉතින් අර දෙන දේම කාගෙන යනවා මිසක්කා. ඌට තේරෙන්නේ නැහැ ඒක මේ තනි ඇහත් තියෙන පොට්ට හරකෙක් වාගේ. එතන ඇස් දෙකම නැති පොට්ට හරකෙක් වාගේ. ඔහේ කකා කකා යනවා. බුදුචන්නාචර්ණා කළා කියනවා උඹට මේ ජීවිතේදීම එක්කෝ රහත් වෙන්න ඕන එහෙම නැත්නම් අනාගාමී වෙන්න ඕන නම් ලේස වෙච්ච කෙලස් තියෙනවා නම් ඔබ සතියෙන් කය ඇතුලේ තියෙන සුපතිට්ඨිත සතිය බලපන්. සතිය හොඳට ප්‍රතිෂ්ඨාවක් ගන්න. එන්න ඒක තැනකට ගියාම උඹට පේන්න පටන් ගන්නවා මේ බලාගින්නේදී වක්කාර වෙනවා කියලා. මේකට වචන කීපයක් අපි කොයින් කරලා තියෙනවා මේ අපිලිවල වෙන්න පටන් ගන්නවා සීලොදී. අසංවිධිත වෙන්න පටන් ගන්නවා. බලාගෙන ඉනකොට ඔළුව අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි තරම් පේනවා. මේක පේනවා මේ විශාල සාර්ථක ඉදිරි ගමනකදී පේන දෙයක්. හැබැයි අපේ මයින්ඩ් එකට කියවන්න බෑ. මොකද අපි නිතරම මයින්ඩ් එක තියලා තියෙන හරියට පිළිවෙලට ක්‍රමයට අනුක්‍රමික තාල වලට කරන්නනේ මෙතන මේ රේකී ක්‍රමය කෙලින්ම සිස්ටම් අප්‍රෝච් එකට කරකවල දාන්න මේට්‍රික්ස් එකට වැටෙනවා මේක පැරඩයිම් shift එකක් වෙනවා ඔක්කොටම දරන්න බෑ ඔක්කොටම දරන්න බෑ මොකද ඒගොල්ලන්ට ආසයි අර දියුණු කරන ගිය ඒ සමීකරණ ටිකයි ඒ ක්‍රමයයි ඒකම දියුණු කරගෙන යන්න හදන මොකද එතකොට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවනේ මෙතෙන් යනකොට පේනවා මේක මුද්ද කැම මේකට ගිහිල්ලා රස තියෙන, සුවඳ තියෙන, පහට තියෙන හොඳ කැම වේලක් කාලා වමන කෙරුවයි කියලා හිතන්නකො. සාමාන්‍ය බට්ටියක් කාලා කැම වමන කෙරුවොත් නම් නිකන් ලුණු කැඳ වගේ දෙපෙන්නේ ඔක්කොම જાති කාලා වමන කෙරුවොත් ආන්නේ මේකක් තමයි පේන්න තියෙන්නේ. හොඳම කැම මේ ශරීරලා කාලා බඩ පැලෙන්න කාලා කබරය දැම්මා වගේ. කහ පාටක් තියෙනවා, කළු පාටක් තියෙනවා. ඒ වගේ එකක් මේකේ පේන්න තියෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ මේක ආධ්‍යාත්මයක් හෝ බුදුජානසට වඳින්න හෝ බුදුජානස මේ පෙන්නන ක්‍රමයේ දකින්න වෙනුවට අනේ මෙව නැතුව මේ බුද්ධ ධර්ම කියලා දුන්නා හොඳයි අප්පා මේ මල් වට්ටියක් අරගෙන හඳු කුරු දෙකුත් පත්තු කරන ඔළුව උඩ කලියකුත් යන බෝධි ගතේ කරගෙන දැක්කා. අනේ එහෙම බුද්ධ ධර්ම පොඩි මියුසික් එකකුත් දාලා කවි ටිකකුත් කිය කියන්නේ ගාථා ටිකකුත් කියාගෙන මේ මේ අසුබේ දකින්න නැති වෙන තමයි ඔය ආගම හදාගත්තේ. ආගමික තියෙන සංස්කෘතික ලක්ෂණ සේරම පිටතෙන් වලින් කොපි කරපුවා. ඒක එකකවත් අසුබෙ පෙන්නන්නේ නැහැ. නමුත් මේ භාවනා කළ එතන ගිය මනුස්සයට ඒක දකින්නකොටම අපිරියාවක් එනවා. මොකද්ද යකෝ මේ බුදුහාමරෝ ගන්නපු දෙයක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ ආගමික පැත්ත ගැන වුණා. ඒ වගේම අනිකුත් තියෙන సౌందర్యාත්මක දේවල් එහෙම නැත්නම් මේ දේවල් පේනකොට පේනවා මේ මානවය Taman රවට්ට ගන්න කොච්චර කැමතිද කියලා. රැවටිච්ච තැනක ඉඳ අනුන් රවට්ටන්න. ඉතින් ඕක කරන්න බෑනේ Taman මේ හිත අපි කියන්නේ වංචනික ධර්ම නැතු. ඒකට කියන්නේ සංඥා විපල්ලාස කියලා. perversions කියලා කියන්නේ. ඒ විපල්ලාස ටික කතා කරන්ද මේක ඉහළම ඉන්න මිනිස්සේ පල්ලහම ඉන්න මිනිස්සේ දෙන්නම සමානයි. ඥානුන්ගේ පිරිමින්ගේ දෙකම සමානයි. පැවිද්දන්ගේ ගිහියන්ගේ දෙකම සමානයි. බෞද්ධයන්ගේ අබෞද්ධයන්ගේ මිත්‍යා දෘෂ්ටියන්ගේ සමාය ඔක්කොම සමානයි. අපි කැමති නෑ මේ මට්ටමට වැඩ. අපි උපත්තිම බෞද්ධයෝ අපිට අනික් කට්ටිය අහගමේ අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික අපි මෙහෙමයි කියාගන්නේ කතාව යන්නේ. ඉතින් ඒක පිළිබඳව විශාල තර්ජනයක් එනවා ය අසුභහන පස්සේ විහෙරති කියලා එකේ. ඇත්තටම අසුභේ විතරක් නෙමෙයි උද්‍යත්ත ගාමිනී බලව ප්‍රඥාට ගියාම නিত্য සුඛ සුභ ආත්ම කියන මේ හතර පැත්තෙම අපි කරගෙන ගිය පදනම සම්පූර්ණයෙන් බෙදලා එතකොට ඒක විපස්සනාවේ බලව විපස්සනාට හැරෙන හැරවුම් ලක්ෂිත ඉස්සර තමයි සාමාන්‍ය උදේ වය ඥානෙ එන්න තියෙන්නේ. උදේ වය ඥානෙ තමයි හුඟ දෙනෙක් මේ අපි හිතන්නේ මේ වගේ වැඩමුළුවක් කරලා තමන්ට චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් උනායි කියලා. සමහර කෙනෙක් ඇත්තටම සම්මස්සන ඥාන මට්ටමට ගියත් එයා ඒ මට්ටමින් මරණකම පවත්වාගෙන හිටියොත් කවදාකවත් අපාගාමි වෙන්නේ නැහැ. ලද්දස්සාසෝ ලද්ද ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ යම් අස්සසිලක්‍ය ලැබලා තියෙනවා. ලද්දපතිට්ඨෝ එයා අපායට වැටෙන්නේ නැහැ. එතින් නෑ නමුත් ඒක ලබල ඇති බර ගන්නක් අපි ඒ අනුව ජීවත් වෙන්න ඕනේ මරණකම මේක නඩත්තු වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ ආයෙසරයක් මේ වටේ ඉන්න පෙරේත හැත්තත් එක්ක ගත කරනකොට බල්ලොත් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ. අපි ගත කරන ලෝකේ එහෙම එකක් නේ. එයාට පුළුවන් මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව වත්තගෙන යනවා කියන එක. ඒකට මේ ලෝකෙ කිසිම විවස්ථාවක් නැහැ. ඒකට මේ ලෝකෙ කිසිම විශේෂකුත් නැහැ, විශේෂේෂ්ඨකුත් නැහැ, උගන්වන්න කෙනෙකුත් නැහැ. සර්වඥාන්සේ මේ පෙන්නපු දේවල් ඔක්කොම දැන් නිකන් වැඩි අංගේ වැද්දන්ගේ වැඩ වෙලානේ. ඒව නිකන් මේ නැති බැරි කට්ටිය කරන දේවල් බවට පත් වෙලා නැහැ. මේ අද ඉන්න ශ්‍රේෂ්ඨම විද්‍යාඥයෝ මේක හොයනවා. කොතනද අපිට කෙලවුනේ කියලා. අපිට ඈතේ ඉඳලා දෙනවා සුන්දරියේ පසපැත්ත එළියේ මෙච්චර මේ සෙනගතලේ. ඒක දකින්න එච්චර විශේෂ ඥාන අවශ්‍ය නැහැ. ඒක මන්ට සාමාන්‍යයෙන් අටේ පන්ති වුණත් දුගන්නනකොට මේ සර්ලා ඇවිල්ලා කළු ලෑල්ල දෙක වෙන්න ලියලා උගන්වනකොට මට තේරෙනවා මේ ඔක්කොම දන්නවා. ඒ වුණාට මේ මනුස්සයා නට නැටිල්ලක් මේක අපිට උගන්වන්න. හරීම නිකන් මේ පුස්කතියක් තේරෙන්න පටන් ගත්තා. නැත්නම් එහෙම නොවුනා නම් මෙලාට මම මේ ඉගෙනගෙන PhD කරලා ගිහිල්ලා ඒක නිසා මට තේරෙනවා මේ ඉගෙන ගන්නවයි කියලා කියන අමු වාල් ගතියක්. අමෝ බ්ලේච්ච ගතියක් එහෙම නැත්නම් දීන ගතියක්. මට උගන්වන්න ඌට තියෙන අයිතිවාසිකම මොකද්ද? ඌට තියෙන්නේ මගේ වගේම කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ මොලයක්. කායින් හරි ලකුණු දෙක තුනක් හොයාගෙන අනිත් කට්ටිය ළඟට එනකොට එන්නේ ටයි කෝඩ් දාගෙන V shape බොඩිය දාගෙන ස්ටේජ් එකට නැගලා පැලෙන්න බන කියනකොට බන නෙවෙයි බයිලා ඉස්කෝලේ උගන්වනකොට හිතෙනවා ස්ටිස් මේ මිනිස්සු මොන මේ කරන්නේ කියලා නේ මෙතන ගුරුවරු ඉන්නවනම් මට සමා වෙන්න. මේ මේ මේ නපුරට කතා කරනවා නෙවෙයි. අපි අපි ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙනකොටම අපිට තිබුණ පොඩි chance එකක් ගුරු ගුරුවරයෙක් වෙන්න. අපේ බැච් එකේ අපි ඉස්කෝලේ ඉන්නවා මම බර ගන්න කියක්. මම ඇප්ලිකේෂන් එක දැම්ම පොඩ්ඩක් වරද්දලා ලියලා මට හම්බුන්නේ නැහැ ජොබ් එක. ගුරුත්වය හම්බුනේ නැහැ. මට මට ඒක පිළිබඳව වාස විලි ලැජ්ජාවක් තියෙනවා. මේ සරුවචන්නාංශයේ මෙච්චර වටිනා ලෝක ගුරු ඉඳද්දි මේ බයියෝ කිසිම ගෞරවයක් නැහැ. ওই බටහිරේ ඉන්න Nobel Prize දීමපු මැග්සේසේ සම්මාන ලැබපු අර මේව කරපු උන් දන්නවද කියලා බලන්න බුදුන් ලෝකෙ පිටලා ඉන්නවා කියන එක. මේගොල්ලනේ එන්නේ අපිට පැයට රුපියල් 5000 6000 දෙන ටෝක්ස් දීලා, පොර ටෝක්ස් දීලා, අර දින වේදිකා ගහට විසඳලා අපිත් ගිහිල්ලා එනවා টොප් එකට තේරුමයි කියාගෙන එනවා. තේ <laughs> රෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා කොයි මනුස්සයෙක්ලා කතා කරත් මේ තමන්ගේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා විතර තමන්ගේ මේ අධ්‍යත්තයේම සතිය සුපතිත්ත කරන විතර කිට්ටු කරන්න බෑ. ඒ කරනකොට මේ ඔක්කොගෙම තියෙන විහිළුව මේ ඔක්කොගෙම තියෙන පුස්කතිය තේරෙනකොට හරියට නිකන් තමනුත් ඒ වගේ කුණු වෙමින් යනවා වගේ දිරමින් යනවා වගේ තේරෙනවා. ඒ මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි එන්න එන්න දිදරලා කුඩු වෙලා විසිරිලා පච වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සක්කාය දිට්ඨියට බෑනේ. ඒකට අනුග්‍රහ කරන්න. සක්කාය දිට්ඨිය බෑනේ. සක්කාය දිට්ඨිය විනාශය අනුග්‍රහ කරන්න. ඒකට අන්වේ ඥාන තියෙන්න ඕනේ. මේක තමයි බුදුහාමුදුරගේ පණිවිඩේ. දැන් මේක සිද්ධ වෙනවා. පුළුවන් නම් මේකට අනුග්‍රහ කරන්න. කිසිම දවසක කිසිම කෙනෙකුගේ සහායක් බලාපොරොත්තු වෙන්න එපා. දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. කිසිම දවසක කිසිම උප මොනවද කියන්නේ මේ යන්ත්‍රෝපකරණ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා සියරම අවිද්‍යාවෙන් හටගත්ත දේවල්. කිසිම දවසක කිසිම සමීකරණයක් අගය කරන්න එපා. ඒ ඔක්කොම පච වෙනවා උදැබ්බේජානේ. හැබැයි සතිය කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කැඩෙන්නේ ඉඳී තියෙනවා. සමහරවිට මෙතෙන් නැහැන භාවනා දාලා යනවා. වීර්ය කියන එක නිකම් මොකද්ද මේ ගැරන්ටි හැවක් වගේ ඇදගෙන වැටෙනවා. සමාධියක් තියා වහකණ්ඩ හිතෙනවා. සිව්සයිඩල් ට්‍රෙන්ඩ් එක එනවා. ප්‍රඥාව කියලා අනේ අපි මෙතෙක් කල මේ මහන්සි වෙලා අවුරුදු 20 30 ගණන් ඉගෙනගෙන ගත්ත දේද ප්‍රඥාව. එහෙනම් මේ මොකද්ද කියලා ඒව පුදුම අභියෝගයකට ලක් කරනවා. සතිය මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි සතියේට මේ කරන අනුග්‍රහය පිණිසයි මේ සරුවචනන්සේ දේශනා කරන්නේ. නිසා මේක හරහා යනකොට ඔය අනම්මනම් දේවල් විශ්වාස කරපු කට්ටියට නම් විශ්වාස භංගත්වයේ ඉඩ තියෙනවා. ඒක මේ කියන නිසා වෙන එකක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි සත්‍ය විශ්වාස කරන අනේක කනට කිසිසේත්ම නෑ ලස්සන මල් මාගෙට තමයි මලක් කැමුණා වගේ ඉදිරියට යන්න පුළුවන්. එසේ යෑම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව සමාප්ත කරනවා ශිළු දිනාට තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.